සද්ධා සම්පන්න තුන්වැනි අද මා කල්පනා කළා මේ තුන් අතට මාර්ගසංග සූත්‍ර දෙන්නේ කස්තර සූත්‍රය වල ධර්මයන් දේශනා කරනවා. මාර්ගසූන වචනය අත්පහක් සඳහා දක්වා තිබෙනවා. එකක් තමයි කෙලස්තරේ අනිත්‍යයෙන් ස්කන්ධ මාර අපගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සංකප්පංග ධර්මයන්ට මාර කියන කතාව ප්‍රකාශ කරනවා. සාමතුලන මස්ස මාර කියලා මරණයට මාර කියනවා. සමක කොටස් තුනක් අපි කියනවා. සාමතුලන දුෂ්සංඛාර මාර කියලා මස්ස්කරණ කියන කොටස් මාර කියනවා. ඒ ගැන වචන දෙකක් කියන්න. ඉතින් කියනවා දෝෂස්ත මාර්ගය. ඒක වස්වත් මාර්ගය කියලා කතා කරන්නේ. ඒ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ සමාධිය වශයෙන් ප්‍රකාශ කරනවා. මේ අර්ථ පහ සඳහාම මානසික වශයෙන් ඔබම එකයි අර පංචමාන මනෝනාතෝ වශයෙන් ඒ දාතාවක් දක්වන්නේ මායම් පස්සෙන් දිනන කියලා බුදුදහම හිතේ. මාර්ග විශ්වකාර මාර්ගය සකස් කරන නිසා මානසික වශයෙන් පාස්ක කරනවා. මොකද හොඳට කල්පනා වෙනවා. මොනවද අපේ සකස් කරන්නේ? මොනවද හිතට මොනවද පිළිතුරක් ගන්න ලැබෙන්නේ කොහොමද? අපි රැස්තෝන. මොකදන් මිනිස්සු දක්වලා තියෙනවා. රූපන රූපත් සහාය සංකතන අවශ්‍ය කරනවා. යෝජනා යෝජනාත්මකව සංකතන අනුකම්පාවෙන් සම්මාන සම්මාන සංකතන අනුසම්බරණේ නිවන මොනක් නිවනත්තා සංකතන අනුසම්බරණ වශයෙන් පාඩම්. රූපය සංහාවෙන් විචින් මානින සපංච ධර්මයන් අල්ලගෙන රූපය සඳහා අවශ්‍ය දේවල් රැස් කරනවා. වේදනාව සලසන උපාදාන කරගෙන වේදනාව සඳහා අවශ්‍ය දේවල් රැස් කරනවා. සංඥාවක් ඒ ආකාරයෙන් රැස් කරන සංස්කාරයක් රැස් කරනවා. ලක්ෂණ විඥානක ආකාරයෙන් රැස් කරනවා. මේ දිනවල අපි ආකාශයට හැරෙන බැලුවොත් මේක කල්ම කරලා තියෙන කමක්ද කියලා. මේ පහරක්ෂණය මේකේ තේස්ව ලංකාව දේවා කරන්නේ මේ රූපය රැස් කරනවා. අපගේ දුක් වේදනා නැතිවීම සඳහා සුඛ වේදනාව ලබා ගැනීම පිණිස සංසාර දේවල් කරන මේක වේදනාව රැස් කිරීම. කොහොමද අපි ඉගෙන ගන්න දේවල් ධර්මයෝන ඔක්කොම සංඥාවේ රැස් කිරීම කියනවා. මනසේ සංස්කාරයක් රැස් කරන ඒ ආකාරයෙන් වේදනාවක් රැස් කරනවා. මේ ස්කන්ධ ධර්ම පහ රැස් කරන්නේ ඒ ස්කන්ධ ධර්ම පහ වෙන මොකක්ද මේ සංකප්පෝන අන්තරාදාන සම්බන්ධක දුක මේ දැක්කම දුක දුක ඇතුළේ නිසා ඔබේ උපාකයක් වශයෙන් ලැබෙන්නේ නැවත නැවත ඒ සංකප්පෝන සංකප්ප දුක මෙන්න මේකත් කියනවා මාර්ගය මොකද නැවත නැවත මනෝමය පස්කරන නිසා මේ බහිනක ගුණ ඇති වශයෙන් ඒක මානසික වශයෙන් අත්‍යපහක් නෙමෙයි කියන්නේ ඒ මාන සංකේතයේ දැක්වෙන දෝනපත මාන කියන ඒ වස්වාචමාන භූමිය බුදුහන්සේ බුදුන්ගේ පෙරත් බුදුනාම පස්ව පීඩාකාරී අරබර පීඩා හොරන කලා ඒ වගේම රහතන් වහන්සේලා මහරහත් මුනි වහන්සේලාට මේ කාකාර පීඩා කළා මේ බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට කළ ඒ වගේම රහතන් වහන්සේලාට කළ මහරහත් වහන්සේලාට කළ සූදා දැක්කම කරදර දැක්කම මේ වාද විවාද දැක්කම සූත්‍ර අන්තර්ගත කොටසක තමයි මාන සංස්කෘතිය කියන්නේ. අන්න ඒක දැක්කම සූත්‍රය තමයි කස්සක සූත්‍ර. කස්සක කියන්නේ දෙවියා කියන එකයි පාඩම. මම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබුණා අබ්බා පස්සන්නකෝ සිනහපදින් සම්මතෝ දේශනාවක් කියලා පොතක් එනම් ලෝකයේ අහන විස්සන් මාසලාට නිර්වාණය සෝමා දෙවියන්ගේ මතකර දෙවි නිර්වාණය ලබා ගැනීමට සියත පාදකම වන්නේ සිනහප පරිසංකේ ධර්මයන් සෝමතාව උදාහ දක්වන සෝමතාව හදවතේ මතකර දීමට ශාස්ත්‍ර ධර්මය බුදු දානමාකෝ දේශනා කරන මුස්තුමා වික්ෂණ මහන්සලා දැන් ධර්මයන් සවිකරන ඒ අතරතුරදී එක්තරා දෙවියෙක් කොහොමද ගන්නේ කියලා. අම්මලා කඳගෙන බුදුකෙන් සකරගෙන කොන්න කඩාගෙන ඉඳ පුරා මඩ පාවරන මේ බුදුදානමනෝ දාන දේශනාකෙන් සංකහරවල අහනවා. අපස්සමන බලවද අද්දපාත. සමේ මම හාස්කෙන් මම දෙක්කද. මේ බුදුදානමනෝ සෝමනෝ සමේ මම හාස්කෙන් දෙක්කද. මොනවද බුදුරජාණන් වහන්සේ සඳහන් කල්ප මත මොනවද මෙතන අවස්ථාවේ කරුණික ප්‍රතිපදව. මොකද මේ මොකද කියලා කවුද? අන්තිමට කියලා කතා කරන්නේ ඉතින් මේ ලාගේ ගමන අසුසුපි සම්බුත් මහසලාගේ අවධානය කරනවා. එනිසා බුදුදහමේ සෝදෝ සුපතින් බලාගෙන ධර්ම ප්‍රවාහය උපන් කරනවා. ඉතින් මේ මොහොතේ යම් කෙනෙකුට නිවන් ලබා ගැනීමට අවස්ථාවක් උද්ගතවීමට උදව් වෙනවා නම් සමථක වශයෙන් ඒක පිටකතේ යටත් වූ ප්‍රමාණයට හොපත් බුදුරජාණන් වහන්සේ බලන බලන කල්ම වල බලනකොට මේ අනිත්‍යයේ කියන දෝෂස්තෝමා කොටසක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා සංකල්ප මාර්ගය මම ඔබ දන්නවා සංකේත පාපින බංගද්දෝ ඔබට සෞකාරයේ මේ හරතුන්ගෙන් නැති බද්දෝ මහත් මම පස්සිතම බංගවත දෙවියන් වහන්සේ දෙවියන්ගේ අනේ හරත්ක දැක්කලේ වල සමුනගේ හරතුන් දැක්කා දෙවියන් වහන්සේ බද්දෝ හරතුන්ගෙන් නැති බද්දෝ මහත් මම දැන් දැක්ක තමයි දෙවියන් වහන්සේ හඳුනාගත්තා කියලා ඊට පස්සේ මම ප්‍රකාශ කරනවා මනෝවේශනන තත්ත්වය මනෝ රූපාන තත්ත්වයෙන් දැක්ක විඥානයතන මනෝවේශනන දක්වා මොක්ෂණ සමනය මනෝ මනෝ මනෝ මනෝ රූප මනෝ මනෝ තත්ත්ව සම්පක්ෂ විඥාන ආයතන මනෝවේශනන දක්වා මොක්ෂති උඹ ඔලෙන් නිලා කොහේ ගිහිල්ලා මනෝ නම් ගලවන්නේ මොකද ප්‍රධානම හේතුව මොකක්ද මන්දිරම පහ මන්දිරම රූපය මන්දිරම සත්‍ය සම්පත විඥාන ආයතන ඔබ ඔබ විඥාන මගින් බලවන්නේ මානස් යන්නේ රූපේ ස්වයං සත්‍යයේ මහ මායා දායක ධර්මයක් වශයෙන් රූපේ මායා දායක ධර්මයක් වශයෙන් ඒ අහ රූපේ ස්වයං සත්‍ය සම්පත විඥාන ආයතන මායා දායක ධර්මයක් වශයෙන් යමෝනාගත ප්‍රකාශකමන්නේ ශානසෝ සම්මන් සබ්ධානසෝ සම්බසුඤ්ඤාණයතන සම්මේ සමාදන් සාමකතු මන්නේ සම්මේ කන්න සමනේ ශබ්ද මන්නේ සමනේ මන්නේ මේකෝ සම්බසුඤ්ඤාණයතන මන්නේ ඔබට අහස්තියමා බාහිර රූපකල්පන ඒකෙන් සත්‍ය සම්බසුඤ්ඤාණයතන පෙරදරගන්න ඔබ කුලේ නිලමකින් ගලවන්නේ ඔබ කාත්‍යමා ශබ්ද සමනාවට ඒ ශබ්ද කන්ට ලැබෙන නිසා සංස්කාරක ගුණානායක පහළම මේ සියල්ලම මගේ ඔබ ප්‍රහෝ බුදුලාන මනින් දරන්නේ. මේ විදිහට අර විදිහට සායකම කතා කරනවා. මම සම්බන්ධවම ගන්දානම දාන සම්පත ගුණානායක තුන්තුන් සම්බන්ධතාව පසු මගේ ආශ්‍රය මගේ ධනසෝදේ මගේ ධන සම්පත ගුණානායක ඔබ කුසලයෙන් බලන්නේ මම සංඥා ආරක්ෂා මනසත්න ගුණා සංකල්පෝ මනෝ විඥානා තනම් කොමේ සම්බන්ධතාව කටිමන් දුරමයි දුරමයි දුරමයි දැස මනෝමය ගුණා සංකල්ප විඥානා උසින ඔබතෝලමයි කිසියම් මනෝ දැලෙන්නේ නැහැ ඊළඟ ප්‍රකාශ කරන මනෝය මනෝමය සමනය කායෝ මුඛය මනෝමය පොත්බ්බය මනෝමය කාය සංපත විඥානායතන ඔබ කොහොමද කුසලම් බලන්නේ මනෝමය මනස මනෝමය මනෝමය මන ධම්මා මනෝමය මනස මනෝමය ධම්මේ මනෝමය මනස සංපත විඥානායතන ඔබ කොහොමද මනෝමය කොහොමද බලන්නේ කොහොමද මනෝමය බලන්නේ මේ සත්‍ය ප්‍රදානයේ සෝකෝ සම්පත එතකොට මේ මාර්ගස්ථානයේ විචාර ධර්මනාහි කියන ප්‍රශ්නාත්මක පොදුවේ මේ අදහස් අහ දැන් මේකට නම් පොඩි ආස්තෝෂ දේශයක් නියම ප්‍රශ්නයක් මට කියන්න. පුද්ගල වගකීම ඔක්කොම කලහකාරී විවාදකාරී අදබරේ පැටලෙන්න කැමති මුතන්තර සංගතකයෙන් ඒවාද පොදුවේ. අනිත් පුද්ගලයා යන යාළුවෝ කිසිම ආකාරයකින් සංයෝග පදයෙන් බැහැරට බේරාගෙන යන කියලා අපි කතා කරා ඒ සත්‍ය පුද්ගලෝ බොහොම ශාන්ත මිනිස්සු ගැන පුද්ගලෝ. ඒකමර පළාකාරී පුද්ගලයාට ඕනකම තිබුණා කිසිම අනිත් පුද්ගලයා ඕලාහයකට විවාදයකට කලහකට කලහයකට උත්කෘෂ්ඨ කරගන්නවා. මේකේ ආ යාළුවට කතා කරලා කියනවා යාළුවා මම බලපෑම් වෙනවා මේ බලය මම කියනවා මන්නේ කියලා ඔබ කියන්නේ මේ නේ මන්නේ කියලා. එතකොට මම කියනවා මේක මන්නේ කියලා ඔබ නැවත කියන්නේ නෑ නෑ මන්නේ කියලා. ඒක නරකුත් බලන්න ඔබ දන්නේ අතලහල ගියාදෝ පිටපතේ නැතිකද සාමාන්‍යයෙන් ඉතින් මම කලහකාරී පුද්ගලයා කියනවා බලපෙන් බලන්නේ බල මන්නේ. අනිත් පුද්ගලයා නේ නේ මන්නේ. දෙවෙනි පුද්ගලයා ඒක දෙන්නේ මන්නේ. අනිත් පුද්ගලයා නේ නේ මන්නේ. නිර්මාණය කියන දෙයක් තමයි තමයි. ඒකත් ඒ සාධාරණ නෝන. වාදන වාදවලට මතකලෙ ඒකත් බලසින් අත්‍යවශ්‍ය දෙයක්. ආදී මේක බඳන්නේ නෑ. මේ දේවල් පස්සේ ඔබට කලන්නවා කියන විවාදයක් නෙවෙයි වාදයක් නෙවෙයි. මොකක්වත් අදබදයක් ඇති වෙන්නට හේතුවක් නෙවෙයි. අරකට අර පුද්ගලයාට ලහකට ගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. මේ මන්දිර කියන සම්මුතිය නිසා තමයි මේ ලෝකේ යන්තා කරදර විපත් පදතර කලකෝලාහල බුද්ධ සසං ආදි විවිධ දේවල් විදාකාරී සම්මත. මේ මන්දිර කියන සම්මුතිය නිසා තමයි සංසාරයේ සංසාරයේ සත්‍ය ගමන් කරන්නේ. ඒ නිසා මහානාතන වේදාවකයන් වශයෙන් මේ මන්දිර ලෝණ බව සුඛ ධර්මයක් සමාදාය මුළු ධර්ම බව ප්‍රමදින ලෝකෙම සත්‍යයේ වශයෙන් වටහා ගන්නකොට නම් භාවනා කරන අවස්ථාවේ භාවනා කරන අරමුණ සුඛ පවත්වාගෙන යනවාට අමතරව සම්මතයේ කියන ප්‍රම දෙකක් කරන්නට වෙන භාවනා කරන යෝගාවලියක්. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන එක මනස ප්‍රතිපදාවක්. භාවනා අරමුණ විසිතට භාවනා කරන ක්‍රියාවලියට අනුතරව සුබ කරවත්ත. ඒකෙන් මන්නේ කියන මන්නේ අපේ සිත තුළ තියෙන සංඥා මාත්‍රයක් සමනයි සංකල්පන අනුස්සත් තමයි. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මේ මන්නේ කියන හැඳින්වීම අපි පස්සේ ඇති කරගන්න ලබන දෙයක්. මොකක්ද හොඳටම අපිට කියන්නේ මන්නේ කියන හැඳින්වීම අපි පස්සේ ඇති කරගන්න ලබන දෙයක්. බාහිර අජීව වස්තුන් වලට පණිනු වස්තු වලට අපි මන්නේ මන්නේ මන්නේ කියලා හිතන අපි අල්ලා ගන්නවා. ඒක අපේ හිතේ තියෙන ධර්මයක් නෙවෙයි. බාහිර වස්තු වල ඇති ධර්මයක් නෙවෙයි. කිසිම ධර්මයක් කිසිම වස්තුවක් අපිට කතා කරන්න කියන්නේ මේ මම ඒකේ බතාවක් ධර්මයක් උදමාවක් තමයි. ඒක අපේ චිත්ත තුළ තිබෙන ධර්මයක් ඒක පළමුවම තේරුම් ගන්නට විශේෂ තේරුම් අරගෙන චිත්ත තුළ තියෙන ධර්මයේ සිටින ඉවත් කරන්න ඕනේ කියලා සිටින් ඉවත් කරන්න උත්සාහ ගන්න. දැන් කරන්න පුළුවන් නම් ඒක තමයි. හොඳයි මේ හතර ධර්ම ගන්න ඕනේ. එතකොට මේ බාහිර සංකේත අධිනේ කියන වස්තුව මගේ දහන නෙවෙයි මගේ සිතේ තියෙන මායාකාර සිතුවිලි මාත්‍රයක් සංඥා මාත්‍රයක් තමයි මේවා මගේ හිතින් අයින් කරගත්තේ කියන හැඟීම අවබෝධයෙන් මතෝ හැඟීම අයින් කරගත්තා සත්‍යය. තමා අසුර කරන අය මම මගේ කියලා දන්නවා. ඒක අයින් කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒකත් අපි පස්සේ අපකරගත්ත දෙයක්. අර ඒක ආදාවක් ගැටුණ නැති යාළුවෝ අපි කොයි ආකාරයෙන්ම අපිට හඳුනා ගන්නද ලැබෙන්නේ. සුබ කාලයක් ඇතුළත තමයි මන්දිරය මන්දිරය කියලා විවරහාර කරනවා. කලින් දැනෙන්නේ ඒක පස්සේ අපි කරගත්ත දෙයක්. කලින් දැක්කේ නැති දැනෙන්නේ නැති පස්ස සමග විවාහන මේ මන්දිර දෙන්නේ මන්දිර බාහිර කියලා පස්සේ අපි කරගන්නවා. සදාත. ඊළඟට ඔය අනුමතේ තාත්තමනේ බෝධි තාත්තාලිය අත්කවදස්සාව ගන්න කියලා කිව්වා තමයි. ඒතර ධර්මදේශනාන්දම කියන උපමාවක් ඒ මාත දේවදෙනාට ප්‍රසංසාරය උපන් සම්මෝහය කියන්නේ මේ කතාව දෙපාරක්. අපි දැන් කොහොමද සංසර්ගයක් දూరලා ඒ දෙහරි කනකට දාන පොත්තක් ගන්න මොකක්ද භාවනය කරන්නේ. මේ සංසර්ගය වල සංස්කෘතික වශයෙන් පන්නේ කොටනවා. පොළොවට සත්‍ය උපදන ආකාර හතරක් තියෙනවා නේද කියලා විශ්වවිද්‍යාල බලපෑම පිටුපිට ඒකෙන් දෙවිය අතින් වල ඉගෙන ගන්න පහළ වෙන සත්‍ය උපදන සංශෝධන සත්‍ය. මේ පණ කල්පනා කරනවා මේ සංස්කෘතික දාපු තනත්ත තමයි මගේ කියලා. කල්පනා සංස්කෘතික දාපු පුද්ගල කල්පනා කරනවා මේ පණ තමයි මගේ පුත්තා. ටික වේලාවකට පස්සේ තවත් සංවේදනයකට බලන පහළව සංස්කෘතිය මේ පස්සේ අපංගන කල්පනා කරන ඉස්සෙල්ල ආපෝචන මන්නේ අයිය නැත්නම් මොකක් කරන්නේ ඒ ඉස්සෙල්ල ආපෝචන පස්සේ කල්පනා කරන මොන්නේ බාරස්තවදේ සමදේ සොල්කට දෙක බලලා සංකල්පනා කරන මේ තමයි මන්නේ අනුමානයි මේක හරි දක්ෂණයක් හරි අවබෝධයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ වගේම තමයි අමානේ තාත්තගේ දෙන මගේ භාවය. දෙවියන්ගේ පුතාගේ දෙන මගේ භාවය. සමුදේතවෝ බරන් කරේ පවත්නාවෝ මමයි. මොකද එකිනෙක බුද්ධයාට ආවේනිකව කන්නක් තියෙන අනුව ඒ ඒ පුද්ගලයා ඒ ස්ථානයේ තියෙනවා. සමහර විට ඒ අපේ පරම හතරෙන් කියන්නේ අද සහෝදරී ප්‍රශ්නයක් බලන්න පුළුවන්. අනිත් මම මේ සහෝදරය කියලා ගන්නවා. කවදාවත් අර සමහරට කතා කරලා කියන්නේ ඔබ තේරෙන්නේ ඒ සංසද දාසුදිය මන්නේ කියන්නේ ඒක හරි කතාවක් නෙවෙයි. ඒ පන්නේ කම්මස්සක් කියන එක පහළ වෙනස් පොදුයි. එතන මුලින් සත්‍යයක් තමයි සත්‍ය වශයෙන් තිබෙනවා. අපේ කියන වස්තුවේ මගේ මම මගේ තාත්තා මගේ සහෝදරයෝ කියලා ගන්නවා මගේ පුතාගේ කියලා ගන්නවා. මේ ආත්මේ මනුස්සයෙකුට හිතිය කියලා කල්ප කල්පනා කළොත් මේ ආත්මෙට පාන්නලා තාත්තලාට සහෝදරයෝ මගේ මගේ කියලා ගන්නවා අපි දන්නවා. මේ ආත්මෙට කිසිම සහෝදර සහෝදරයෙක් නැහැ කියලා ගන්නවා අපි දන්නවා. මේ ජීවිතයට මරණයට පස්සුනාට පසු දැනන්නේ මරණවන්දේ කියලා ගන්න කිසිලෝ ඊළඟ බහුවේදී මංගෝ කියලා කියන්නේ නැහැ. මොකද තේරෙන්නේ? එහෙනම් තමයි බුද්ධලා මේ ශක්තිය යථා සත්‍ය යථා සම්බුදු දැනගන්න ඕනේ කරන්නේ. දැන් ඉතින් මහා සංකම් බුද්ධලාගේ අනිත් බුද්ධලා අතර විශාල වෙනසක් තියෙනවා. මේක යථාර්ථයක් යථාර්ථයක් දැනගන්න උත්සාහ ගන්න මේක දැනගන්න කටයුතු අනිත්‍ය ලෝක දැනගන්න කටයුතු කරනවා මේකෙන් අදහස් කරන්නේ මේ මගේ පුත මගේ දුව මගේ මහරජාදවසින් කටයුතු කරන කොටය හිතන්න කොටය කතා කරන කොටය ඒවා යථාර්ථයෙන් කලිතේ සමතරව තමයි යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. මේ සියල්ලම අප කවදා හරි දවසක අතහරිනවා. අතහරින විට කිසියෙක් මගේ කියලා දාතේ මතබන් කරන්නේ නැහැ. එහෙනම් මගේ කියනක සාමකාලික හැඟීම. පස්සේ ඇති කරගන්න ලබන හැඟීම. ඒක නැති වෙන බන්නේ. මේක හරියට තේරුම් ගන්න. අර බලපන්න පොඩ්ඩලා මගේ හංගෝ කියලා අනිත් පොඩ්ඩලා දැනගෙන ඒක ඔබේන ඔබම දන්නේ කියලා පැත්තකට අයින් කරපුවම කිසිම වාදයක් විවාදයක් සංගයක් කරන්නේ මොකද නැතුව නිදහස් කරනක සබඳන වෘත්තයන්ට පුළුවන් නාස්ති. අපට මනසේ විදහස් සෝතාඥානයට හැකියාව ලැබෙනා ඒ වචනපත්ය වෙන ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මායා ප්‍රකාශ කළේ මනෝ සංකප්පේ මනෝතාවම දක්ෂසංකප්ප විඥාන එතන මනෝමය රහ මනෝමය භූත මනෝමය සත්සංකප්ප විඥාන එතන බුදුදානන් අනුකම්පාව පහදපු ප්‍රකාශ කළා. බුදුදානන් වහන්සේ ප්‍රබෝධ කරපු ප්‍රකාශන මනෝ සංකප්ප සාධෝග පාතුම සත්තු තව රූප තව දක්ෂ සංකල්පය ඕමාරි යදීමයි යදීමයි නේද යදීමයි දක්ෂ සංකල්පය මාරයෙන් මාරයෙන් කියන්නේ ආ මගේ අහ මගේ නයි අහ මගේ නයි ඒක මගේ නයි දක්ෂ සංකල්පය අර බලමගේ බල ඔබ නම් ඔබ නම් දුබ්බය අස්තෝක බෝධාන විශේෂ ප්‍රකාශ කරනවා සමුදේ පාටිනකත් ඔබමයි සෞකාරේ අහරකහරි ඔබම නිතේදීමයි සතු සම්පස්සේ විඥානසම සරෝසෝ සංකල්පද්දාතෝ සංකල්ප විඥානාතම නිමයි කනෝදීමයි සද්ද ඔබමයි සෝත සම්පස්සේ විඥානාතම මේ දෙකේ හයතම කතා කරන ප්‍රකාශ කරන ඔබමයි නාසය ඔබමයි ගඳසෝද ඔබමයි වාන් සංකල්ප විඥානාතම ආදී වශයෙන් නිරෝධයයි රසෝධයයි ජීවා සංපස්සනාස බොමයි කායත් බොමයි සත්‍යබ්බත් බොමයි තනකාර සත්‍යබ්බ විසාරයේ විඥානාත්මත් බොමයි මනසත් දෙලකින් බොමයි මෙතන කොටුවා දෙයක් මාර්යා එන්න ප්‍රකාශ කරන බුදුදාන මහත් ප්‍රකාශ කරන මුද්‍ර මුද්‍ර ප්‍රකාශ කරන අතුණක් කියන මාදොම් යම් පහත් කරු මායා අතිදේවයි සත්‍යතුන් කියන්නේ. අපි අල්ලනවා. මායම් මේ ධර්ම වාසිකම් කියන මන්දිය මන්දිය වල අපි කියන නේම මන්දිය මන්දිය කියලා. අපි මේ මායාවේ දේවල් මායාව තුළින් බාහිර කරන්නට ඕනේ. මායාව පුස්තක කරාවෙන්නේ කියන ආකාරයට දේවල් අපිට දෙන්න පුළුවන් කන්නේ. හරි. එහෙනම් මේ විදිහට ආයතන චක්කු රූප චක්කු සංකල්ප විඥාන ආත්මාදී ධර්ම මේ විකක්කෝ පසිහෝ සම්මාත්‍රණය කරන්නට මොනින් විමසන්නට උත්සාහ කරන්න ඕන අධ්‍යනාත්මක සත්‍යාකාරී. එකක් මේකක්වත් මන්නේ නෙවෙයි අනාත්මයි. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන නිසා අනිත්‍යය කියලා වගේම දුක් දබන බව නිසා දුකයි කියන්නේ. පුළුවන් නම් මේවාට මේවාෙන් දකින්නට පුළුවන් නම් ඒකත් ඉතාම හොඳයි. ඊට අමතරව දසලතු මේවා තමයි දුක්ඛ සත්‍යය කියලා. මේවාම තමයි දුක්ඛ සමුදය සත්‍ය ගලක් අපි සම්මතය කරන්නට පුරුදු කරනවා. ඒ සතරාංශ ධර්මයන් අවබෝධ නොකර සතරාංශ ධර්මයන් ප්‍රවදින විශ්වන අනුබද වෙනකොට උන්වහන්සේට බෑ. ඒ චතුරාර්ය සත්‍ය නොදක්කම නිසා තමයි මේ නාස්ති සිදුවන්නේ. අපි භාවනා අරමුණේ සිට පවත්වාගෙන යන විට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පැවැදින විශ්ව භාවනා කරන අධ්‍යක්ෂණයට හැකියාවක් ලැබෙනවා. කලින් මෙතනබඳව මනෝ නිවන සම්මස්තන කර සත්‍යයෙන් අවබෝධ කරගත්තාට පමණයි. මේ ජීවිතයේදී කලින් බලවතුනේ සිය අවබෝධ කළාට ඒක අපරාශය ප්‍රධානම තමයි අත්දැකීම තමයි. ඒක නිසා මේකේ තියෙන ධර්මයක් අරගෙන ඒවා මනිනේ ඒවා අනිත්‍ය ධර්ම, ඒවා දුක්ඛ ධර්ම, ඒවා ශූන්‍ය ධර්ම, ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ධර්ම, ඒකම තමයි දුක්ඛ සම්බෝධ සත්‍ය කියලා. සාධුලෙස අවබෝධයක් ලබා ගන්නට ධර්ම සහලන්තෝනේ මම අහන්න තමයි ධර්මයන් තමයි ඒ උත්සාහ ඒ බැඳීම ඇති කරගන්න උත්සාහ කරනවා. අපි උපරිමයෙන් තමයි කතා කරන්නේ ඒකට මත ඒ වඩන්නේ සිහිපත් කරන්නට මේ අදහස තියෙනවා. එතකොට අහ අරදක්කෝ අපි මේක පස්සියට කරපත් නංගේ කියන්නේ පස්සියට කරපත් කියනවා. අහ ධර්මයන්ද අපි මේ මන්දිරය මන්දිරය මන්දිරය කියලා අපි හිතුවට මේ අහ ධර්මයන් අපි මන්දිරය මන්දිරය කියලා හිතනවා. ඒ බාධකයක් කරගෙන කියලා කියනවා. ඒක දන්නේ නැහැ. අපේ සිතින් අදමක මංගලෝ කියලා මංගලෝ කියලා ගන්නවා. ඒක නිසා මංගලෝ කියන අපේ සිතේ තියෙන සංඥාවක් වෙනවා. අනිත්‍යයක් නෙවෙයි කියන අවබෝධය දැනට කරගන්න ඕනේ. එන්නේ අපි වෙනකොට බුණා ධර්මයක දී යනකොට දුන්නේ ධර්මයක දී මවට නවදෝ කුසලක ප්‍රතිල වෙනවා පළවෙනි රූප අවස්ථාවේදී අහත් පුළුවන් නෑ තමත් පුළුවන් නෑ ආසිය දියතරේ අපේ වන්න පසුබ අපතේ ඕ මොනම ධර්මයක් තිබුණේ නෑ ඒවා පස්සිය ඇති වෙන ධර්ම ඒ පස්සිය ඇති වෙන ධර්ම තමයි අපි පස්සිය අල්ලනවා දෙවිය මේවා මන් දෙනවා නෑ කක්කත් අපි දෙන්නේ නෑ මරණකොට පැත්තකින් කියලා යනවා මේ එන්නකොට ඥානෙත් නැති ජනකට ගෙනියන්නේ නැති පස්සකට මේකලෝක ධර්මයන් තමයි අපි මගේ කරස්ථාන සුදු. අනිත්‍යකම මේක රූපකත් තමයි. එහෙනම් යම් කිසි කෙනෙක් බලලා උපසලව ලැබුවොත් ඒක අදෝපී විපස්සක ප්‍රතිස්ථාන සාමාන්‍ය සුභාර්ථව වතුර වලදී ප්‍රතිලින් ගාන යන සංගම් යාන් සංඝාතු දුක් ප්‍රමාදයක් ගන්න ඉන්දියාවේ කතාවෙන් යන්නේ අතෝපදකරදී සමාධියට සමහමක් තියෙනවා. ඒක තමයි අපි ආපෝලා කතා කරන්නේ. ඔක පරිදි කියන්නේ ඒ ආයේ රයිමර් පොන්නේ කසුනිති හොලන් රිසි බෝලයක් බලපත් වෙනවා. බලන් බෝලයක බලනවා. ඔක දෙහි පාටෙන් ධාතුවක්. ආපෝ ධාතුවක්, සූර්ය ධාතුවක්, සවායෝ ධාතුවක්, මූල ධාතුවක් ප්‍රශ්නයි. ඒ කියන්නේ ධම්මයන් හදපු ධම්මයන් මූල ධාතුවකදී ඒ ධාතු අතර සාරය. එතන තමයි කියලා ගන්නට ගියත් හෝ මන්ත්‍රී කියලා ගන්නට ගියත් නෙමෙයි. අනිත් එක අපි කොටස් නේද මංගල මංගල කියලා දැක්කත් අපිට වෙන උදේ හොයාකට පවත්න්නට බෑ. ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙන ධර්මයක් කියලා අපි දකලා තියෙනවා. මේක කාලේ නියම පාඩක දීප්තිමත් බැදෙන්නේ ගොඩක් සාමකින් ගමන් පුළුවන්. අවුරුදු හතර පහ අට අට දහ දොළහ ආදී වශයෙන් වයස වන්නේ කියන්නේ ඒ හෝ මුස්පාද වෙනස් වෙනස් වෙනවා. ඒ හතරේ සම්බුද්ධ හතරේ සම්බුද්ධ පනස් නෑ දරවාදී අන්දෙන් බලන්නේ මේ අරෝ සදාකාලික භාවයක් තියෙනවාද නිත්‍ය භාවයක් තියෙනවාද අනිත්‍ය භාවයක් තියෙනවාද කියන තෝරනවා. නැති අය කර්ම කායන උපනා මනෝවන ඉස්තර වශයෙන් පවතුන ගන්න කියලා. නමුත් නිරන්තරයෙන් මේ පැත්තට පස්සට තියෙන වෙනස් වෙන වෙනස් වෙන ධර්මයේ අනිත්‍ය දන්නේ. එහෙතරම් දුක් ලබා දෙන දේ පිළිවෙක තවත් නෙවෙයි කියනනම් ඒක තමයි ඉතාලම. මොකද ඇයි බරල තමයි බොහෝ දේවල් නම් කර්ම වැක්කරන්නේ කර්ම නිසා තමයි සංකාරේ පුරා දුක් නෝනා ආවේ. ඔහුගේ භෝග ගැන කල්පනා කරන මුදල්වල මහලොකුස්තුකාරේ කියන්නේ අසුස්තුකාරේ වගේ එකට බලන අනිත් ප්‍රතිපලන මහේ රෝගයන් කියන සත්‍යයේ සිදුවන මේ පංචයන් දාහක මේ සුප්‍රමදක් තමයි දැසි මම මේ ළඟට දාලා ගියාම මට කල්පනා වුණා දුකවත් මිනිස්සු කියලා කියන්නේ අනේ වැඩක් නෑ දුක. අමංකම් ඒ මිනිස්සුගේ සත්‍ය මතින් ගොඩේ අරෝ කියන රෝග දකිනවා. එක කාන්තාවක් ඉදිරියේදී එක පුද්ගලෙක් ඇවිල්ලා එක්කෙන් දෙකෙක් විහිදුවට අහත ඉස්සරහින් පස්සෙන් අල්ල වනවනවා තේනවාද තේනවාද තේනවා අපි මේ අහු තේනවාද ඉතින් මගේ මගේ මහා ලෝකේ තියෙන දෙයක් කියලා කල්පනා කරනවා මේ අම්මනකට අර අදියක් ඉස්සරහින් අල්ල කියලා ඒ පුද්ගලයාට තේනවාද තේනවාද කියනකොට තේරෙන්නේ නැහැ මම කියන්නේ. අනිත් පත්වයකට පත්ව කියලා විශ්වයන දුක් ලබා දෙනවා නේද? කාන්තෝ ධර්මයන්ට දුක්ඛ ධර්මයන්ට අනාත්ම ධර්මයන්. ඊට අමතරව මේ අවිශ්වාස යම් තාක්ෂි ප්‍රේතකදී විශ්වාසිකදී නැත්නම් සාමසිකදී ආදී සංස්කාර බංකපේ කරගන්නවා. ඒ ජනිත කරගත් සංස්කාර ධර්ම නිසා සංසාරේ පුරා මුකුත් බව දුක් දුන්නා අනාගත බව දුක් දුන්නේ සිදුනවා ඒකත් තමයි ලබා දෙන දුක් සත්‍යය. මේක අත්‍යවශ්‍ය මාස්තු ගෝලයක් නෙවෙයි මේක දුක් ගෝලයක් කියලා. අපි තේරුම් ගන්න බහින්න ඕන. සත්‍ය වශයෙන් මේක දුක් ගෝලයක්. සත්‍යයේ දුක්ඛේ ආදිත්තං වල බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එහෙනම් මානව ජීවිතේ බව ධර්මයක් කියලා. අන්න සත්‍ය බොහෝම හොඳ ධර්මයක් හසුනවා. අපේ මේ මෝඩකමේ තොරතුරු නමුත් මේක විවිධ ධර්මයක් වශයෙන් අපි දකින්නට ඕනේ. මේ සම්මතයෙන් කියන කිසිමකට අවබෝධයක් නෑ. ඒ අහගෙන කතා කළොත්, රූපේ ගැන කතා කළා. මේ කිසිම රූපයක් සමානව දන්නේ නෑ. මාර්ගයෙන් ගිවන් මලක් තාපසව දෝෂවලට කිසිම මන්නේ මන්නේ කියලා කිව්වොත් කිසිත් මන්නේ නෑ. මම හිතන්නේ මොකද මාතාවන් සමාන කියන උදාහරණයක්. අද ඉතින් ළමයි පුදුම පුදුම ළමයා මාර්ගය දාන බොහොම කියන දේවල් දුන්නා බාරදෙනවා. ඒ ළමයා ලැබුණායි. වැඩිච ළමයා සමාජයේ දෙමාපිය දැක්කට පස්සේ සත්‍ය දෙමාපිය දැක්කට පස්සේ මන්නේ යන්නේ මන්නේ තාත්තගේ හැදුවත් අපිට කරන්නේ. සංයමත්තක් නෑ. ඒකම බෝධිගම්මන්ට මේක මනසක් විශ්වාසන ඒකම මාත් ගුණාත්මක දෙයක් නෙවෙයි වන්දේ කියන බුදුනේ. විශ්වාසය අපිට පටන් ගන්නවා. අද විතර මේ ගන්නේ අමාරු කරනවා. සමාජ සංගමයෙන් කල්පිත අමාරු කරන දෙයක් තමයි දැනගන්න ඕනේ බොහොමාරු කරනවා. මේ සමාජ උපදෙස් ගන්න තමයි ගන්නේ දෙකේ එකම කොටම වෙන්නේ නැහැ කියනවා. සමාජයේ මම ගොඩාක් ආරම්භ වෙනකොට මේ ලොකමත මම පස්සේ අපිට තියෙනවා. වැරදි සත්‍යයන් මේ ලෝක කිසිම රූපයක් කොහොමද කියන්නක් මගේ නිරේව බාහිර වස්තු කියලා හිතනවා. තමන්ගේ අහත් සම්පූර්ණ අහත් දෙනවා තමන්ගේ ශරීරය අහත් දෙනවා. මේක සමාදාය බංගයක් නෙවෙයි. මේක බාහිර බංගයක්. මේ එකක්වත් මුත්‍ය ධර්මයක් නෙවෙයි එකක්වත් සකලබා දීමට ධර්මයක් නෙවෙයි. අපි හිතන්නේ මේ බාහිර වශයෙන් තියෙන තමන්ගේ පොත්තු දුරේ සාවද සාවද ඔක්කොම අපිට සත්‍ය ලබා දෙන්නට ඕනෑයි. සත්‍ය වශයෙන් ඒවා මහා දීකඩ වශයෙන් අනුකම්පන. සමාජ දුක් ලබා දීමට පුළුවන් ධර්ම. බුදුදාන මහත්මයා දක්වලා තියෙන සියලු දායකීෂකෝ සියලු දායකී භාණ්ඩ මේ නිසා දුකක්මයි දැනවන්නේ පුළුවන් නිසා බරක්මයි දැනවන්නේ. මේ අපි අසුර කරන සෑම එකක්ම අපිට තේරෙන්නේ නැහැ. ඒ වස්තුවම ඒ රූපයක්මයි. අපට දුක ලබා දීමට පුළුවන් ධර්ම අපට බිය ලබා දීමට පුළුවන් ධර්ම අපේ සංසාරයේ ගැටපෙන ඇති කරන කෝප. මේක තේරෙන්නේ නැහැ. එතකොට මේවා මනසේ කියලා ගන්නට හරිය දුකමයි. ඒක දීපලදා වචනයක් කියන්නේ ඒකම උදාහරණයක්. ඊට පස්සේ කියන කතාව තමයි වැදගත් සක්කුෂණ වස්තු විඥාන වචන. මේක දෙකක් හොඳට අහන්න භාවනා දුරුමාටත් කරලා කියන එකක් කරන්නේ. මොකද්ද සත්‍ය සංකල්ප විඥානායතන? මොකද්ද සෝත සංකල්ප විඥානායතන ආදී වශයෙන් අනිත් ආදී පිළිබඳව කතා කරන්නේ. එහෙත් රූපයක් අපිට පෙන්වන්නට පස්සේ ඔන්න රූපේ දැකීමේ සත්‍ය විඥාන සුපදීන සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වුණාට පස්සේ රූපය හඳුනාගන්න සංඥාවක් ඇති වෙනවා. ඒ හඳුනා ගැනීමට අනුව වේදනාවක් ඇති වෙනවා. සකච්ඡතෝ දුක්ඛෝ දාපෝනාව. ඒ වේදනාවට අනුකූල වශයෙන් දීපාකාරය සුද්ධිදී ගලන්නට පටන් ගන්නවා. මේ ඔක්කොතේම තමයි සත්‍ය සංපස්සේ ප්‍රඥාව. ඒක තමයි. මේ හඳුනා ගැනීම හඳුනාගන්නේ එකම අරමුණ හැම දිනම එකම ආකාරයෙන් නෙවෙයි. උදාහරණයක් කියන්න මම මේ කාන්තාවයි. අපි දැන් ලක්ෂණ ධර්ම කාන්තාවක් තිබුණා. මේ කාන්තා රූපේ දකින්න නම් පස් වෙනවා. එක්කෙනෙක් මිනිස්යාබර එළවෙන කාන්තාවක්. කරුණ. තවත් එක්කෙනෙක් එයාගේ පරම හතර කාන්තාවක්. තවත් එක්කෙනෙක් ඒ රූපේ දකින්න අර පරම කාන්තාවගේ ලක්ෂණ රූපේ දකින්න ශ්‍රාවික සරණ පුද්ගලෝ. එතන ඉන්න භාවනාව දේන පුද්ගලෝ. එතන ඉන්න රහතන් මේ කල්පනා ගන්න ඔක්කොම ගන්නෝ දෙපාකාරින් දක්වනවා. අර රාග කුසලයෙන් වරේච්ච වෙච්ච පුද්ගලයා මේ රෝගය දැක ගන්න ලක්ෂණ ලක්ෂණ හොඳව හොඳව ඉතිරිවෙන සංඥාවකට කරන තරම සූත්‍රය ඒ සංඥාව ගන්න රූපේ ආස්වාද කිරීමේ සුඛ වේදනාවට උදේශිත කරන ඇති කරගන්න. දැන් සංජානනාති සංවේදීක කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා යමක් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම තුළින් දිනුවයක් ලබා දෙනවා. හඳුනා ගැනීමට අනුකූල වන ආකාරය. ඒක පොඩ්ඩක් හඳුනා ගන්න සුඛ සුඛ අරමුණක් ඇති ඒ සුඛ සුඛ සිය අරමුණක් ඇති හඳුනා ගන්න ඔහුට සුඛ වේදනාවක් දැනෙන්න රූපාස්වාදය ලැබෙනවා. දැන් මේකේ සංසංගාන අතේ සුඛ වේදනාවක් ලැබුණාට පස්සේ අර දැකපු රූපේ තවත් පීඩාකාරී වෙනවා අතන හොඳයි මෙතන හොඳයි මේක කියයි අරක පොළාදී විවිධ සංඥා පහළ වෙනවා. ඒකෝට මේ සංඥාව සහ වේදනාව කියන දෙක ක්‍රියාත්මක වන ආකාරය බලන්න මේක කවරක් පළමුවෙන්ම කියලා කවරක් පසුවෙන් කියනකට තමයි බැරි තරමට අනිවාර්ය වශයෙන් සම්බන්ධ වෙනවා. සංඥාව සහ වේදනාව දැන් කරනවා යම් සංජානාති සම්බෝධි ඒ වගේම සංගම් බෝධි සංසංජානාති යම් වේදනාවක් කියන ඒ වේදනාව සම්පූර්ණ ඒක පිළිබඳ හැඟීමක් තියෙනවා. මේ හැඟීම අපෝහම පොද්දලයා අන්‍ය හොඳයි නා ලබා ගන්න තියෙන නම් හොඳයි මේක ආස්වාද කරන්න කියන විවිධ ආකාර රාග සංකල්පනා සහිත සුපිරි ඕර්ගේසිතකෙන සංස්කාර ධර්ම දරන්නට පටන් ගන්නවා. මේ කියන්නේ නේද රූප දැකීමේ සිට සිට ගැනීම දක්වා කාලය සම්බන්ධ කරන්නේ සත්‍ය සම්පස්සේ විඥාන ආයතනික. අද ඉතින් මේ රූපේ දැක්කර විචා සාගත කාන්තාව. ඒකේ ලක්ෂණ රූපේ ලක්ෂණ රූපයක් තමයි දකින්න. නමුත් අර තරුණ පුද්ගලයා දැක්කාසේ සුඛාස්වාදයක් බොහෝ ලබන්නේ ඒ නැත්නම් දුකක් මේ කාන්තාවක් දකින්නේ. මේ මේක බබක ගන්න කියන්නේ බොන පද විශ්වාව බලන්නේ පහලේ ගණන්ම ඉතින් සපත්නේ බලන්නේ උඩට දවල්ලා සරුණක් තියෙනවා. ඉතින් මේක මානම නයින් අත්තා එක්කෙනෙකුට සුබ වේදනාවක් දැනට කරගන්නා තවකෙනෙකුට දුක් වේදනාවක් දැනට කරගන්නා ඒ අරමුණ තියෙනවා. දැන් මේ කාන්තාව දකින්න ඔහුගේ සතුරු ඔහුගේ සතුරු කාන්තාව. අරබතුන් මොකද? ඒ මනාපේ ප්‍රේරණක් කරනවා. සිතුවිල්ලක් තමයි අවබෝධ සුපතලකරන්නේ. ඒ හඳුනගන්නේ ආකාරය. ඊට පස්සේ අවබෝධ සුපතලකරන සුකලකනවා. මෙහි දුක් වේදනාව පැතුවන්නේ. ඊට පස්සේ ඒ පිළිබඳ පහළ වෙන සිතුවිලි අනිත් මේ ගමන කියන විනාශයන් අදී විඩාකාර ඒක සංකෝල සංකල්පනා සංඥා තමයි සිතුවිලි තමයි බලන්නට පටන් ගන්නවා. දැන් අපි තමයි භාවනාවේ දෙවන පොඩ්ඩක් මේ කාණ්ඩය දකිමු. දෙනෙක් ඒක භාවනා දිනු දෙන්න දෙන්න කියන අපිට එක්කෙනෙක් කියලා අන්නවා නම් දුකස් කෙනෙකුට දන්නේ අසෝතිය උදන්නේ ප්‍රාවේ ධර්මය සමානයි වදෙස් දන්නේ දාන මොකද කෙනෙකුට දැක්කත් බරක් කියලා හඳුනනවා අර ඉස්සර දෙකල දින ආනන්දයෙන් ලස්සන ගානක් යනකොට මම මනුවෙන්නේ මම දෙයක් පස්සෙන් ආවේ අම සංකෘත ස්වාමීන් වහන්සේ මම ඉස්සර කාන්තාවක් කියලා දැක්කා ඔබට ආවොත් නම් සාන්තාව නම් ඔබට පුළුවන් පාලනය කරනවා. මේකට බලන්න. එතකොට ඒ හාමුදුරුවෝ කාන්තාවක් කියන්නේ දර්ශනය කරනවා. ඇත්තටම මොකද යාම දර්ශනය කරලා යාම පොන්නේ නැහැ යාම අවබෝධයයි. ඔබට බලන්න දෙයක් දෙලොස්සද නැහැ ඒක බුදුසසුන කොටසක් තමයි. අතට පහට දෙයක් දෙලොස්සද නැහැ. ඉතින් බලන්න මේක පටන් ගන්න ගොඩක් පාසෝ ගන්න ගොඩක් තේරුම් ගන්න ගොඩක් වායු ගන්න ගොඩක් ඒ හැර අංශකෝලක් මේක පස්සේ කියන කතාව භාවනා දියුණුව විසින් කළොත් සාමාන්‍ය ලෝකයෙන් ලක්නා ඒ රූප බලන දකින්නකොට ඒ භාවනාවේ නිරන්තරතාවය රූපෝ දැකීමේක බොහෝ සුබසහගත රෝධ සහගත පීඩන කර්මයක් කියලා හිතන්නේ නෑ. මේක සාහෘ දුෂ්ටයන් අපරදෝන කියලා එහෙම සිතුවිල්ල අපිට කරගන්නේ නෑ. මේක ධාතු කොටස් ධාතු කොටස් කියලා එහෙම සිතුවිල්ල අපිට කරගන්නේ නෑ. මේක මුස්ලිම් නේද සම්මාසාරයට බුදුආදී දෙතිස් කෙනෙක් කොටසක් එහෙම අදහසක් අපිට කරගන්නේ නෑ. ඔහු සිතනවා භාවනාවේ දුර නිසා මෙතන අනුසසයක් නැහැ. සත්‍ය සංපස්ස විඥානායතන සමාන කියන්නේ. මේක භාවනා මොනවාට තේරෙන්නේ නැහැ තේරෙන්නේ. සත්‍ය සංපස්ස විඥානායතන සමානයි මෙතන තියෙන්නේ අනුසසයක් නෙමෙයි. අපි මෙතන කතා කරනකොට දැන් මම අහන්නේ අපි බාහිර අරමුණ වලටයි වැටපත් භාවය දෙන්නේ. වැටපත් කරන ජීවිත ස්ථානයක නෙමෙයි. අපි යහපත් රූපයක් දැක්කාට පස්සේ අපේ අවධානය යොමු කරන්නේ අපි වැඩගත් ස්ථානය කියලා අපි හිතන්නේ කල්පනා කරන්නේ ඒ හේතුව. නමුත් සත්‍ය වශයෙන් සමාජයේ හදපිට ක්‍රියාත්මක වන ධර්මතාවයේ පිළිමය ඒ රූපේ විද්‍යාකාරයෙන් හඳුනාගත්තා විද්‍යාකාර වේදනාවෙන්ද ඒ නිසා විද්‍යාකාර කුටිවිදනාවේ සුබත විඥාකාරයෙන් ධනිත වෙනවා කියලා හඳුනා ගන්නට සත්‍යඥ බාහිර රූපේ ප්‍රධාන සංකේතය. අර භාවනාවේ දීන පුද්ගලයා අභ්‍යන්තරේ සමාධිය අභ්‍යන්තරේ සුවන ක්‍රියාවලිය දකිනවා. මේ කාණ්ඩාව දැක්ක දැක්කට පස්සේ අපේ ඥානය දුන්නට සංඥාය තමයි සංඥාව තමයි ඒකෙන් පොතේ උපේක්ෂාව ගන්නයි අර බහනාවේ සුදුසු බහනාව අරිපන බාහිරයෙන් ගන්න සත්‍යය විතරයි ඉතින් එයාට සත්‍ය සංස්කෘතිය විඥාන අතර මගේ සුදුසුලම නැතිවලා නැතිවලා යන උත්තරන්නේ. ඒකට බාහිර ආරම්භයේ කිසිම වැඩකක් බහගන්නේ නැහැ. වැදගත් භාවය කියන්නේ සත්‍ය වශයෙන් වැදගත් භාවයේ තිබිය යුතු ස්ථානයේ හදවත තුළට සමානයේ සිත් සංකාණයට. මේ පස්ව කල්පනා කරන්නේ මේ ජීවිතයේ පුරා මේ දක්වා කරන ලද සියලුම කර්තව්‍යයන්. අපගේ මුළු ජීවිත කාලයම රූපේ දර්ශනය කොට බල කල්පනා කළොත් සත්‍ය සංකල්ප ඥානාදී ප්‍රතිවිරුද්ධව පිළිගන්නේ කියලා යන්නේ සෝත සම්පත විඥානායතන ප්‍රතිලංග සීලයන් මේ විදිහට කෙසේම විදිහට පරිබද්ධකෝ ඒ විඥාන ආයතන ඇති නැති යාමහර වෙනමක්ද කියලා. මේක භවනාන් දෝමකම කළාන මේ දීපකාරය පුරාණ සිදුවන්නේ මේකයි. ඉදිරියේ සිදුවන්නේ මේකයි දැන් සිදුවන්නේ මොනවාද? මේ දකින්නකොට ඇත්ත වශයෙන්ම සමාජ තේරෙනවා සමාජයේ තියෙන මෝඩකම කොයිතරම් මෝඩකම කියන කොයිතරම් අවිද්‍යාව කියන විදිය මම මේවා මගේ කියලා ගහන්නේ කියලා මගේ ආත්ම වශයෙන් දැක්කේ ආත්ම සංඥාව කඩා හැලෙනවා සමහර විට මේක හරියට අවබෝධ වෙනවා මේ මනෝ සංපස්ස විඥාන ආයතන ආදී ඒ ඉන්ද්‍රියන්ට සම්බන්ධ ඒ විඥාන ආයතනයේ ඇතුළේදී නැතිදී යාමර දුන දීපයක් කියලා දෙයක් නෑ වෙන ආත්මයක් වඩාත් නෑ රූපයක් දැක්කම නෑතර ඔකත් ඒ සියල්ලම නැති නැති යන මොකද්ද මේ මනස ලබන්නේ මොකද්ද මනස ලබන්නට ශීශෝලා ඉදිරියට මේ කාර්යය හරියට ලබන්නේ ඇත්ත වශයෙන්ම විශාල අවබෝධයක් ලැබුණා ඒකෙන් විශාල ශ්‍රමකාරක වෙනස්කමක් කරගන්න පුළුවන් නේද එතකොට මේ භාවනාවේ දින පුද්ගලෝ තුන්දෙනා සිං ආකාරයෙන් සංඥා ඇති කරගත්තේ අර එකම රූපේ දැකලා. දැන් බලන්න අපි ඇති කරගන්න සංඥාවල් වේදනාවල් ඒක අනුකූල සිටුවේ බාහිර අරමුණු තුලින් ඇති කරගෙනද එහෙම නැත්නම් අපේ සිත තුළ අතුම ඇති කරගන්නවා. කවුරුත් අපිට දෙන්නේ නැහැ. ඒක මානෙත් මේ තමයි අපේ සුදුකල බලන්න අපි කරන්නේ. කිසිම රෝගයක් කිසිම ශබ්දයක් කිසිම අරමුණක් අපගේ සුදුකලින් මෙවැනි ධර්මතාවයන් ඇති කරවා දෙන්නේ අපගේ සුදුකලින් අපේ මඟස්ථාන නිසා මේවා ඇති කරගන්න අනිත්‍යත්‍ය සංකල්ප කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකක්ද නිසා මොන සංස්කාර ධර්ම සුදුකලින් බලන්නද ඒ සුදුකලින් භූමියේ සංස්කාර සුදුකලින් ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා. දැන් කියනවා මේ ලෝකයේ රහතන් වහන්සේ කෙනෙක් දක්වන්නේ කියලා. දැන් මේ මේ රහතන් වහන්සේ කෙනෙක් දක්වන කෙනෙකුට කල්පනා කරන්නේ මේ උදාහරණ මම මේක දැවෙන්නට හොඳ නැහැ. මම මේකට දැවෙන්නට හොඳ නැහැ කියලා සෙත් නුඹා ගන්න කියලා මම හිතනවා. ආලෝකයක් කරගන්න ඕනේ, දෝෂයක් කරගන්න ඕනේ නේද බලන්න. ඒක මොකක්ද? රහතන් වහන්සේ කෙනෙකුගේ සිතට වුණා ඡලංගය උපේක්ෂාව කියලා. රහත් කුංචි කෙනෙක් කියලා සිතනවා නම් කෙනෙක් එයාට මේ පරිවර්තනය කරලා බලන්න. එතකොට තියෙනවා. තමන්න තමාම පරිවර්තනයට ලක්කලා බලන්න. ඡලංග උපේක්ෂාව අංග හයකින් සමානව උපේක්ෂාව කියනකයි ඡ අංග කියන වචනේ හදලා ඡලංග කියන වචනේ. ඒ වගේ පොඩ්ඩක් ඡලංග කියන වචනේ හදලා ඡ අංග වචන දෙකයි ඡලංග කියන වචනේ. ඒ අංග හයදී උපේක්ෂාව මොකද්ද? ඇහැට රූප පෙන්වාට පසු වෙන උපේක්ෂාව. කනට ශබ්ද වුණාට පසු වෙන උපේක්ෂාව. පුරමයේ නාසයට දිවට ශරීරයට මනසට කියන සිත් ඉන්ද්‍රියන්ට ඒ අරමුණ හමුනාට පසු ඇති වෙන තීක්ෂණ උපේක්ෂාව. දැන් මේ නෑ නෑ මෙතන ඉස්සරහ පාර්ශ්වනා පාර්ශ්වන කොට මේ සංසාර දිනවලදී කටගත් මහාදායකව ගත මාතනකල ගත මාතෘකින් ගොඩක් ගන්න මේ එකක් අසංගමන වේදිකට මේ ආදායකට මේ පුංචිතනකල ගත මේ කල්පනාවක් කරන දකින්න ඕනේ ඔය මේක ඒක දැනීම මාත්‍රෙම නැතුවම ඒ පිළිබඳ කිසිම සංඥාවක් මේ හිතට ඇතිවන්නේ ඒ පිළිබඳ කිසිම වේදනාවක් ආරමුණු කරන න්‍යායයේ සුපතකට ඇති කරදෙන්නේ. ඒ පිළිබඳ කිසිම සංකල්පනාවක් සිතතුන් දැක්වන්නේ. මම මේ සෑම විටම රහතන් වහන්සේ කෙනෙක් පහද රෝපයක් දක්වාට පස්සේ බෑන් කියලා හිතන්නේ නැහැ නීන කියලා හිතන්නේ. අර පාරයන්කට ගල්පඩ දැක්කම ගල්පඩ දැක්කම ප්‍රාප්තියකින් ගාවල දැක්කම තානකේ මේ ගල්පඩ දෙන්නේ වැලියේ කිසිම අපිට නැහැ ඔබ කියන්නේ. දැන් මෙතන දැක්කලු අපි යන්නේ. අන්න ඔලසන මෙන්න ආකාරයෙන් කිසිම සංඥාවක් සුදුබල ගන්නවන්නේ කිසිම සුදුබල ගන්නක් සුදුබල ගන්නවන්නේ මේක හොඳයි කියලා ගන්නෙත් නෑ මේක නරකයි කියලා ගන්නෙත් නෑ මේක පිළිතුරු කියලා ගන්නෙත් නෑ මේක දහක කියලා ගන්නෙත් නෑ මේක මනෝ සංකල්පනා කියලා ගන්නෙත් නෑ මොනවද දුක්ඛෝ දුක්ඛ නැත්නම් හේතුදී දකසදෝ දකින මාතේ නතරලා සුප නතරලා අහපු දේවල් ධර්ම මාත්‍රේන අතර වෙන ඒවාගේ නිසසන ධර්මන ආරමුණු ආකාරයෙන් නතර වෙන එතකොට එවැනි පුද්ගලයෙකුගේ සිතතුල කිසිම ආකාරයෙන් අවිමත් වෙන්නේ නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ කිසිම පිටපස්කාර ගන්න ගන්නේ නැහැ සිත විශලව නැගහත් සුබපාතන මේ අංගහරණය තුපාර නිරායාසයෙන් පාදනසා උපදින සලං භව දුක්ඛ ඒ රාගනාසේ කාන්තාවෝ දබුණකට ඒ කියපු කිසිම ධර්මයක් බලන්නේ අපිට. එතකොට මේ රූපය අපි දර්ශනය කරපු පුද්ගලයාගේ කුසීවිය අනුව, එයාගේ දෘෂ්ටිකෝණයට අනුව, එයාගේ කලින් අද්දකින් වලට අනුව, මේ රූපය හඳුනාගත්තා ඒකට අනුකූල සංඥායතන, ඒකට අනුකූල වේදනාවකට පරිබද්ධිතව, දීදාකාරයේ සංඥාපතෝ දාන පටන් ගන්නවා. ආයතන කියන්නේ ඒ නම් මුලදාන දහන් සංකප්ප ජීව සම්පස්සාදී වචන. එතකොට මේ සෑම එකක්ම මේ තේරුම් ගන්න ඕනේ මේ අනිත්‍ය ධර්මය හොයන්නේ ගන්න බැහැ මේ කරන්නේ. මේ දුක්ඛ ධර්මය මේ අනාත්ම ධර්මය මේ දුක්ඛ සත්‍ය මේක දුක්ඛ සමුදය සත්‍යය. දැන් කපුණානේ දැක්කොත් මේගේ මේ ජීවිතේ පුරාම එහෙම කොච්චර දුකක් නැත්නම් ඒ පහළොව සිටින කොච්චර පහළවන්නේ නැත්නම් දැන් මේවා තිබුණා. සක්කත් නැහැ. ඒවා නැති වෙලා ගියා. නැති වෙච්ච ධර්ම වල මගේ කියලා ගන්නට කොහොමවත් උපදිනවා. උපදින්නට බොරක් නෙවෙයි උපදින නිවන කුසලක්. එහෙනම් අතීතයේ පහළ එකක් වුණාන කුසලක් මගේ කියලා ගන්නට කුසලක් නැති නිසාම මගේ නෙවෙයි කියලා අයින් කරනවා. දැන් අනාගතේ පහළ වෙන චක්කු ඥානමයයි මගේ කියලා ගන්න. අන්න මෙතන උපමාතාවක් දෙන්න දෙන්න පුළුවන් තමයි. අද ඒක මෞඛිකකට යන්නේ උපදින්නට ප්‍රථමයි. අම්මා කෙනෙක් සමාජයේ කුසල අතබා මගේ පුතා මගේ දූපිය කියා ඒකාන්තව කියන එක හරියම ලකුණක් නෙවෙයි. ඒක කිසිසේක නැහැ මේ වගේ අපිට මේ දක්වා පහළ වී නැති අනාගතේ පහළ වීමට සියහ චක්ක විඥාන ආරම්භ මංගල චක්ක විඥාන මංගල චක්ක විඥාන කියන එක හරියට මොකක්ද මොකක්ද එහෙනම් මේ මගේ මගේ කියලා සත්‍යඥානය ගන්න වර්තමානයේ සිදුවන සත්‍යඥානය. වර්තමානයේ සත්‍යඥානය හැමවිටම පවතිනවාද වහදාගෙනත් වෙනවා. සම්මස්සා අතිලක්ෂය කියන්නේ කියලා. මේ මොහොතේ තිබෙන සත්‍යඥානය ඊළඟ මොහොතේ නෑ ඒක යනකොට යනකොට මොකක්ද වෙන්නේ? මේ පැත්ත බලලා මේ පැත්ත දැකපු රූප දැකපු දක්වන්න අනිත් පැත්ත මොකාරව බලන්න ඔක්කොම. එතකොට මේ දැන් කියන දේ මම කියලා මම කියලා අපි ගත්තා නම් ඒවා මේ ආකාරයෙන් නැති වෙනකොට මම කියලා ගන්නකොට කිසිවක් කොතන උපදවන්නේ. ඒක නිසා ඒක වැරදි දක්වන්න මම නෙමෙයි. සත්‍යඥාන උත්පාදෝපි පඤ්ඤාති බයෝපි පඤ්ඤාති යක්ඛෝ පනස්ස උත්පාදෝපි පඤ්ඤාති අස්සමි උපාදිතු උපජ්ජිතු රූපකාත උච්චසෝමාන සංහෝති සස්මාකං නෝපබ්බතු චක්ඛුඥාන අත්තාතියෝ වදේය සස්මාකච්ඡුඥාන අනත්තා මේ බුදුහාම දන්වත්න කිව්වා මේ චක්ඛුඥාන ඇතිවීමක් වෙනවා පැවතුමක් වෙනවා නැතිවීමක් වෙනවා මේ ඇතිවීමක් ඇතිවීමක් නම් ධර්මයක තියෙනවා නම් ඒක ආත්ම වශයෙන් මම ගත්තා නම් මගේ ආත්මය ඇති වෙනවා නැති වෙනවා කියලා කියනවා. ඒක නිසා මම සත්‍යය නාම ආත්ම කියලා ගන්න එක බැරදී කියලා බුදුහාමුදුරු කියනවා. එතකොට සත්‍යඥානෙන් පස්සේ වෙන සංඥා. මේ සංඥා කි ආකාරයෙන් ඇති වෙලා පවතිලා නැති වෙලා ගියා අපේ ප්‍රතිබෝව අනාගතය තම පහළ වෙලා නැහැ දැන් තියෙනවත් නැති වෙනවා ඒකක්වත් මගේ කියලා දැනගන්නත් බැහැ ඒකට අනුබද්ධ දෙයක් වේදනා සත වේදනා දුක් වේදනා මනසට වේදනා කවද වේදනාවක් අපි අපිට උද්ද දැන් නැහැ දැන් අපිට මේ වර්තමානයේ තියෙන වේදනාව පමණයි සුඛ තියෙන වේදනාව අදාකට අත්දකින්නට බෑ අතීතේ වේදනා සියල්ල නැති විදිය එකක් තමයි. මේ අනාගත වේදනා තවමත් දෙන්න ඒකත් ඒ නිසා මගේ ආත්මය හෝ මගේ ධර්මයක් දැන් කියන මේ වේදනාව නිරන්තරයෙන් වෙනස් වෙන නිසා මගේ කියලා මම කියලා ගන්නට බෑ. ප්‍රාණික ප්‍රධානයි ඒක නිසා පහළ සුදුසියල් ස්වරූපයක් ඒකයි මහවහ බුදුයන් සමය අනිත්‍ය ධර්මය කියලා ඒ සත්‍ය සම්පන්න විඥානයට ඔක්කොම අනිත්‍ය අනාත්ම ධර්මය කියලා තේරුම් ගන්න ඕනේ. මේක දුක්ඛ සත්‍ය වශයෙන් නම් දකින්න ඕනේ. දැන් අපි ගමන කෙනෙක් සුත සමාධිමත් කරගෙන ධ්‍යානයකට සුපපත් කරගෙන තිබෙනවා. නැත්නම් ඵලක ඵලයකට සුපපත් කරගෙන ඵල සමාස්වරණය. මේ විදිහට ගමන ඒ පොද්දලා සමාධිකපු කලින් දැකපු සිය දුකක් හෝ අක්ෂර රූපයක් ගැන සිතපත් කරන චක්ෂු විඥානයේ අර දැකලා නැත්නම් රූපයක් බාබල්ලා ඒක ගැන සිතපත් කරන. උච්චකතන ඒ සිටින සිතට එන්නේ තමයි අර කලින් සිටේ තිබුණු ධ්‍යාන සහගත සිටේතර පිළි සුත සහගත ස්වરૂපේ ඥානික ප්‍රීතිය ඥානික සුඛේ නැති වෙන සිත ඕලාරක භාවයට පත් වෙන සිත බොරොස් භාවයට පත් වෙන සිත බරකට උඩට පත් වෙන ඵල සමාවතකින් දරකලාන එක තවත් ගැඹුරු තේනවා සමාධියේ ධ්‍යාන මට්ටම ලංකා ගැඹුරුද සමාධියේ ඵල සමාවතක ලංකා ගැඹුරුද ඒ තරමටම මේ සංස්කාර ධර්ම සිටු විදියට තියෙන ඒකාන්තම දුකක් කියලා අවබෝධ වෙනවා. මේ සිදුවි ඇතිවීමයි දුක. අන්තිපති. එතකොට මේක දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකින්නට ඕන. මේක නිසා සංසාරයේ දුකින් පිටට ගමන් කළා සංසාරයේ ගමන් කරන් දෙනවා සංසාර දුක් අනුභව කළා ඉදිරියට මේ සතර දුකටම අපි සතර දුකේ නැති දුක. ඒ දුක්ඛ සමුදය සත්‍යය. මේ ධර්ම සතර විපස්සනා සූත්‍රයේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට සංහාර දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් විස්තර කළා. සාපේක්ෂවණික අභික්‍රේ තණ්හා පස්සේ උපද්දමානා පදපි තස්සේ සමානන්නේසතු. මේ තණ්හාව කොතනද දුබන්නේ කොතනද ඇතිවන්නේ? මේ කියපු කාලේ බුදුහාමුදුරුවෝ දක්වා කියපු කාලේ බුදුහාමුදුරුවෝ සතර සම්පත්තන් සූත්‍රයේ ආකාරයෙන් කියනවා. සක්සංකෝ විතෝ මහණේ ජීවූපං සාතරූපං ප්‍රෝ සාතරූප කුච්චේ සාතනා උපද්දමානා උපදිතේ මේ සමානා නිසතු අහා ප්‍රෝපියා සාතරූප ඒකේ සංඥාව සමසිදෝ ඇති වෙනවා රූපං සිය රූපං සාද රූපං සූත සංඝාපජ්ජමානා පදිලෙත් මේ සමාන මේ රූපේ ප්‍රියසක් සාපේක ඒ රූපේ කෙරෙහි සංඥාව සමුදේශකතල දැන්තේ මේ දුක් සංදේශත් මේ විගාහ උත්තර කරන්නේ මම මේ දුක් සංදේශත් ගැන මේ ඇයි සිතන්තම් මම කියන්නේ ඊළඟට කියනවා මේ දෙකම තමයි අපි ඇහ රූපය. අර බුදුහාමුදුරුවෝ සරෝවර චමන සක්කෝ තරේ රූපය. මම කලව කාර්යයක් තමයි රූපය. දෙමයි පෞකාරෝ ඇහ දෙමයි රූපවල පැත්තෙන්මයි ඒ දෙකම බුද්ධ සංදේශය සම්බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඊළඟට කියපු කැලේ ටික ඔක්කොම අටක් කියලා තියෙනවා. මේ අටම තමයි චක්කෝ සංපස්ස විඥාන ආයතනය කියන්නේ. චක්කෝ සංපස්ස විඥාන ආයතනය. අපට රූපයෙන් කරලා සත්‍යඥාන කොටේ සූරූපංකාත රූපංකේත සංඥා ප්‍රමාණ පදිතකම සමානයි. ඒකද සත්‍යඥානයේ කියන්නේ සංඥාවක් සම්පූර්ණ කරලා ඊළඟට සක්ක සම්පත්තෝකෝ මුකෝ සක්ක සම්පත්තේ කරේ කියෝපං සාතරෝපං සියෝ සාතරෝපේ කරේ උත්තර සංඥා ප්‍රමාණ අපේ සංඥාවට සම්පූර්ණ ඊළඟට සක්ක සම්පත්තදා වේදනා එහෙනම් පහළ වේදනාව සංහාව දැන් කරගෙන යන්නක් වෙනවා. ඊළඟට කියනවා රූප සංඥා විච්ඡේදී රූපං සාතරූපං. රූප සංඥාව ප්‍රියකක්ක පිට පිළිම සාතරූපයක් එතන සංහාව දැන් කරනවා එතන සංහාව සැලකඩුවනවා. රූප සංඥා මනකට කියනවා රූප සංකේතන රූපේ පිළිබඳ ප්‍රතිවිරුද්ධ ගන්නවා. ඒක සංඥාවක් නෙවෙයි මේකත් මේකට සම්බන්ධ සත්‍යය. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා රූප සංඥාව මහන්නේ සංඥාව කියන්නේ හේතුව. අද රූපේ දැක්කාට පස්සේ මම කියන පුර රූපේ අහකට දැක්කාට පස්සේ අරුන් තරණ රූපය තමයි සාමක සමහ මේක ලක්ෂණ ලක්ෂණ කියලාට පස්සේ විවිධ ආකාරයෙන් සංඥාව සංඥාව නිකම් නැවතම පිළිගන්නට ඒක තමයි මේ බුදුහම දුක්න්නේ. රූප සංඥාව නැවත නැවත සංඥාවක් කොටු වෙන හේතුව. ඊළඟට කියන කතාව රූප විතක්කෝ වික්කවේ රූප විචාරෝ විචේ රූප විචක්ඛය රූප විචාරෝ රූප ගැන නැවත නැවත සිතුවිලි පවත්වන නිරූපං සාතරූපං කියන සාතෝ තත්ත්වයක් දැනෙන තත්ත්වයක් ඒකෙන් උත්පේසා සංඥා සම්මානව පදිදේශන සමානයි සිදුත් එතනයි සංඥා කියන සංඥාව ඇතිවන්නේ එතකොට මෙතන මේ කියපු අහා රූපේ පෙර අනිත් කර්ම අත්‍යතන තමයි සක්කු සංපස්ස වේඥානාත්මක සක්කු විඥානය සත්ව සංපස්සය, සත්ව සංපස්සලා වේදනාව. එතන තමයි රූප සංඥාව, රූප සංකේතනාව, රූප තණ්හාව, රූප විපස්ස, රූප විචාර. ඒ කර්ම අතමාර ගන්න එකට අපි කියන ඒකට සක්ක සංපස්ස විඥානායතන කියන්නේ ඒක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ මේක අපි තේරුම් ගන්නට ඕනේ මේ දුක දෙකින් දෙකට සංස්කාරයේ ගැළගෙන අපි උපදව උපදව ලබා දෙන්නේ මේ ක්‍රියාවලිය තුලින්ද මේක තමයි දුක් සංදේශය කියලා අවබෝධ කරගන්න. ඊළඟට දුක් නිරෝධය කියනකොට කියන්නේ මොකක්ද? ඒ සංඥාව කොහොමද කස්ස නිරුද්ධමානා නිරුද්ධ කස්ස පහින්දමානා පහින්ද කියලා කියන්නේ කොහේදී මේ සංඥාව තෝරිනවන්නේ මේ කොහේදී මේ සංඥාව මුසින්ට නිරුද්ධ කරන්නේ. ආරෝපිත කරුණු දෙකම දෙනවා කියන්නේ. සතරපත්තන. ඒකෝට යම් කෙනෙක් මේ සම්පස්සන ඥානායතන ආදී ආයතන හය පිළිවි. ඒවා දුක්ඛ සත්‍ය වශයෙන් දැකලා එයින් අයින් කරන්න පුළුවන් නම් මෙතන දුක්ඛ නිරෝධ සත්‍යය. මොනවාක්ද ඒ අනුසීමන දුක්ඛ නිරෝධ ගාමී සත්පදාව සත්‍ය බවට පත් වෙනවා. එතකොට අපි භවනා කරන යෝගාචරයන් විසින් මේ විදිහට දකින්නට වෙන මේවා අනිත්‍ය මේවා දුක්ඛය මේවා අනාත්මය ඒවාගෙන් පුළුවන් නම් සෝමන වශයෙන් සෝමන කියලා වෙනස් කරන කරන්න වෙනසී කරන්න ඊට අමතරව නිරම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ නිරම තමයි දුක්ඛ සංවේසත්‍ය කියන්නේ ඒකට දුක්ඛ සත්‍ය පිළිබඳව දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂයෙන් තමාට වැටෙන අවබෝධයක් තමාගේ සංසාරයෙන් තුළ දැනෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ පූර්වත්ක නදීවත්ක පොතේ පුදුනත්ක නදීවත්ක අපහත්පත්‍ය ඥානවත් සුත්ත හේතු. සුත්තිය ධම්ම සම්මා අවබෝධයක් නැතුව තමාගේ සුත තුළ වෙනයි පාඩම. මුතසන් දුනා. ඒ අන්තිශක් නෙමෙයි සම්මාදිට්ඨිය. සතමාදිකෝ ධම්මාදිකෝ ධම්මාදිකෝ මොකද්ද මාන්නේ යම්කෝ දුකෝ දුක්ඛේ ඥානං දුක්ඛ සංවේඥාන දුක්ඛ නිරෝධාන දුක්ඛ නිරෝධාන පටිපදාන මේකට ආවේ දුක්ඛත්වයේ තියෙන ඥානය තමයි සම්මා දුක්ඛය කියලා කරන්නේ අද ආර්යසංග මාර්ගයේ ගුණධර්ම භාවනා කිරීම තුළින් මූලිකව මුතුමයි නිරන්තරයෙන් ප්‍රමාණයක් නැහැ ඒකෝ මංගෝ ඒකයි මාර්ගය නැත්නම් ප්‍රමාණයක් නැහැ ඒක සම්මාදිට්ඨිය මේ අපි කතා කරන්නේ ඒ සමාධිය තමයි සිත තුළ ජනිත කරගන්නට ඕන. භාවනා කරන කෙනෙකු අපේ ධර්මානාපාන ආස්වාද ප්‍රාසාරය මොකද පූජා පූජා සිටිනා කියන නැත්නම් කියනකත් ඒකවත් උත්තරයමයි කියන නැත්නම් පොඩ්ඩක් දෙන දෙන්නයි ඒකන සිත් දිවිදෙන අරමුණේම සිත පූජා පූජා සිටීම කරන සිත් කාන්තාවක් සමාජයක් සමාජ සේවකයක් කියන එක තමයි පුළුවන් සමාජ අනුබෝධනය කරනවා දෝදනකට සිදුවන්නට පුළුවන් නමුත් ඒකෙන් සම්මාදිට්ඨිය ආදී දුරදන්න. මේක දුක්ඛ සත්‍යය, මේක දුක්ඛ සංදේශත්වය කියන ආදී දුරවල. කලින් නුවණින් සත්‍යවේක්ෂා කරලා අවබෝධ කරලා විමර්ශනය කරලා සම්මතනය කරන්න හදනකොට මේ හේතුව කලින් හේතුවෙන්නේ. අවබෝධ වෙන්නේ ඒක නිසා භාවනා නිදීට හොඳ දකින්න බැරුව අපි මෙතෙක් කල් භාවනා කළා තවම අපට අත්දැකීමක් නැහැ නේද කියලා කියනවා. ඒ වරද අපි සදා ගන්නට ඕනේ. ඒ වරද හදාගත්තොත් අපි දකිනවා මේක තමයි දුක්ඛ සත්‍ය. බුදුආගමේ කියවනම් සංසංකුප්පේන සංකපාදාන සංදා දුක්ඛ කියලා. සිටින කෙනානම් පංචස්කන්ධය පැවැත්මයි කාණ්ඩ බුදු කියලා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. බුදුආගමේ කියවනේ මේක තමයි ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය කියලා. ඊට පස්සේ මේ බුදුහාමුදුර ප්‍රකාශ කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ආසේ පූර්ණින් නැත්නම් වක්ම දෝෂයන් කෙනෙක් නෙවෙයි කියන්නේ. මේ අභයයක් පමණ බඳයක් පමණ මේ ශරීර කෝඩේ තේලන මානිනව දුක්ඛ සත්‍යය පනවන අය, සමුදය සත්‍යය පනවන අය, නිරෝධ සත්‍යය පනවන අය, මාර්ග සත්‍යය පනවන අය. චතුරාර්ය සත්‍යයේ කියන්නේ පංච සම්පූර්ණ කෝටි. මේ සමාපෝතන සත්‍ය දුක්ඛ සංදේශ සත්‍ය වශයෙන් දක්වනවා. දැන් කෙනෙක් දැන් භාවනාවේ දිනු කෙනෙක් බුදුනා තමන්ගේම ශරීරයම අරගෙන මේක මගේ දන්නා නේ ඇහ මගේ නේ කන මගේ නේ නාසය මගේ නේ දිව මගේ නේ ශරීරය මගේ නේ කියන කායින් කරනවා ඉතින් මේ ලෝකයේම තියෙන යම් කිසි ආහත තේනෝ පණ දැනන පද්දාදී මොකදිනවා නම් මේ කිසිවක් මගේ නේ කියලා අයින් කරනවා ඊළඟට බලනවා දැන් චක්ක සම්පස්ස විඥාන ආයතනය ඇතුළු නම් මුදිතේ කරපුවාම මොන දෙයක් උදේ මේක ඇතුළේ පැවතුන ඇතුළේ දැන් මනෝක දඬ දෙන්නේ නැහැ මම නෙවෙයි මගේ ආස්මයක් නෙවෙයි සෝතනසා උපසුසුවක් පුරලා නැහැ නිරුද්ධලා දුක් සෝත සංපස්ස විඥානයට නිරුද්ධලා සහන සංපස්සය දඬ විඥානයට නැහැ ඒ වගේම දීවා සංපස්ස විඥානයට නැහැ මනෝ සංපස්ස විඥානයට නැහැ මේ වගේ නැති වෙනත් පස්සේ මේක තෝරගන්න එතකොට මම කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ එතකොට මේ ඔක්කොම අපි අයින් කළොත් හිතේපත් වෙනවා ශූන්‍ය සත්‍ය. විකල සත්‍යරෝධය. මේකේ මාය බුදුහාමුදුරන්ට දැන් කියන කතාව මාගේ මොන මොතනින් හොඳට පැහැදිලි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබේ මයි ඔබේ මයි ඔබේ මයි චක්ක සම්පස්සේ ඥානයට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා යත්තකෝ පාපන නත්ති චක්ඛෝ නත්ථේරේකා චක්ඛු චක්ඛු සංගත විඥානායතන අග්ගති තව සත්‍ය උපාසින යම් තැනක පෞකාර මාර්ගය ඇහැ නැත්නම් රූපය නැත්නම් චක්ඛු සංපස්ස විඥානයයතන නැත්නම් ඔබට එතනට යන්නට පුළුවන් තැනක් නෙවෙයි ඔබට විෂය වෙන තැනක් නෙවෙයි ඒක වගේම යක්ෂකෝ පාපන අක්ෂේතෝතන් අක්ෂසද්දාන අක්ෂසෝත සම්පස් විඥානායතන නඩපු පවටත් පාදෙන කන නැත්නම් ශබ්ද නැත්නම් ඒකත් ඇතන විඥානායතන නැත්නම් විඥාන ආයතන ගැන සම්පස් විඥානායතන නැත්නම් ඒක ඔබට බඹුතරකන විශ්ව නෝන්කන කවසෝතන නිවනත්නම් නාසය නැත්නම් ශරීරය නැත්නම් මනස නැත්නම් ඒ වගේම දුකට දැනෙන රසට අර්ධන පොට්ටබ් මනස දාන ධර්ම නැත්නම් මේ තුලින් පාළ වෙන සම්පත්ත විඥානායත නැත්නම් පෞකාර මාර්ගය ඔබට අදස්සීතව පත්ව පාපන ඔබට උපන්නේ යන්නද බැරි තැනක් ඔබට විශ්ව නොවන තැනක් කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ සත්‍ය අපි අත්දැකීම දැන් ඔබට සම්පත්ත විඥානායත තමයි කරන්නේ. ප්‍රශ්නංගෝක ප්‍රමුඛායත පත්ත නැහැ. ඒක නෑ ඇහත් නෑ. ඇහත් නෑ තමයි තේරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඇහැට තියෙන රූපත් නෑ. ඇහැ නිසා පහළ වෙන සතු සංකප්ප විඥානත් නෑ. ඒ වගේම කනක් නෑ, නාසය, දිව, ශරීරය, මනස නෑ. ඒ මනසට අනිත් දිව, ශරීරය, කය කියනවත් නෑ. ඒ නිසා පහළ වෙන විඥාන ආදී සිදුවෙලික් මොකක්ද? මනස සහ ඒ සංඥා ශිෂ්‍ය රූපේ සෝම භාවය තමයි. මොනදී මායා කියන වැදගත් කතාවක් බුදුහාමුදුරුවෝ. නියමතන්ති මමයි දන්ති යම් වදන්ති මම වදන්ති යෝ වදන්ති මම පිට අත්තිච්ඡේතේ මනෝ අත්ථේ මනෝ සම්මතති මානව දැනුම මට නම් හිතාගන්න මේ බුදුජානක මනසට ප්‍රකාශ කරනවා ඔබ දැන් කියනවා ඔබේමයි දෝෂේ ඔබේමයි සත්‍ය කියලා දැන් මම තමයි ප්‍රකාශ කළා ඊළඟට ඔබ කියනවා රූපයක් නැත්නම් ඇහත් නැත්නම් රස සම්පත ඥානයක් නැත්නම් එතන ඔබ මට එන්නක බැරි දැනක් කියලා කියනවා නමුත් ශ්‍රමණය අත්ථිතේකෝ මනෝ මතියම කියනකොට ඔබේ මනස එතන තියෙනවා. මේ තමයි මොක්ෂදී මගේ මුලින් ප්‍රමණය ගලවලා නැහැ. ඒකද දැන් අය සෝමන තත්ත්වයන් ඉන්න කෙනෙක් නම් අද්දකින් කියනවා. අර කියපු රූප සත්‍ය ගන්ධරස පොට්ටබ්බාදී ධම්මස්සෝ සක්කෝසෝතගාන ජීවා විඥාන කායයි අධ්‍යාත්මික ආයතන හෝ ඒ නිසා ඇතිවන ඔක්කොම විඥාන ආයතන කිසියක් හෝ නැතුව සිස්ස රූපයට පත් වෙනවා. මේ தත්ත්වය අරමුණු කරලා තමයි මායාව කියන්නේ. මේකේ මනස තියෙන මනස මගේ ධර්මයක් මට විශ්වන ධර්මයක් ඒක නිසා ඔබ මගේ කොහොමද දැනෙන්නේ? බුදුහාමුදුරුවෝ එකට කියන කතාව මම පාවිච්චි වශයෙන් කියාගන්න ගන්න දෙන්නේ වෙනවා. නිබදන් සී මෙසේමයි නම් යම් යම්බදන් සී මෙසේමයි යම් නිබදන් සී මෙසේ අහං යෝමං පාපුමේ ඥානහි නමෝ මද්දම් සී දක්කති බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම යමක් කියවනම් මාරු ඒක මගේ නෙවෙයි අහා ඔබමයි මගේ නෙවෙයි එහෙම නැත්නම් රූප නැත්නම් අපේ සංපස්ස විඥානයක් නැත්නම් ඔබට උඹ දැන නැහැ කියලා මම කියවනේ ඒවා මම ඒවා පිටතෙන් පිටේ මාත්‍ර පහළ වෙන නිසා ශබ්ද තරංග ටිකක් ඇති නැති යාම පමණයි අනිත්‍යත් මේ සමාධිය ගන්නනේ මේක සංකීර්ණකේ මම මෙයාට කියවනේ ඒ කියන්නේ මම නෙමෙයි මුලින්ම මම කියන්නේ කතා කරන්නේ කවුද ප්‍රකාශ කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ මෙයා ඔක්කොම කියලා මාරේ ගන්නවත් මෙයාට මොකක්ද කිව්වට. දැන් බුදුදානන්ත තන්තියට කියන මාරේ ඔබ මෙයා ගේනකොට ඔබ මුගේ කුඩතල කුඩ කියන්නේ නම් මනස කියන්නේ ඒක තමයි නේද? බැලුවන්නේ බැලුවන්නට ඔබ හිතමත් නැහැ. බුදුදානන්ත කියන්නේ ඒ කියන්නේ අපත් නැහැ. ඒ කියන්නේ කවුද නැති? හ්ම් ඔතන පිළිපු පුද්ගලයේ සත්‍ය බුදු කෙනෙක් නෙමෙයි. ඔතන පහළ වෙන නාම ධර්ම ටිකට ඇතුළු වෙන පිළියම් තමයි. සංඥාවක් තියෙන ආරෝපණාවක් තියෙන සංස්කාර මනෝ සංකේතන සහිත සුදුසු පරම්පරාවක් ඇතිවෙ කියනවා. මානව ධර්ම කියන කොටත් ඒකයි සිදුවෙන්නේ. ඒ සිදුවීම ඇදී කුඩාන්න තරතුණ නැතුණ කියලා වෙන මොකද නිවාඩියක්. ඒක දුන්නා. ඊට පස්සේ තු මන්නේ කියලා ගන්නට කිසිවක් නැහැ. ඒක නිසා මම කියලා කියන්නට බෑ. මන්නේ කියලා කියන්නට දෙයක්. ඒක අනාත්මයි. ඒතකොට සිත් රූපය අර සත්‍ය සම්පත ඥානායතනය කියලා කියන්නේ අප්‍රමාණ කියන සුදුන් ගන්න මොනේ ආත්මය කියලා ගන්නට කිසිවක් නැත ගන්න නිසා අනාත්මයි කියලා කියන්න කලන්න. ඒ වගේම ඉතින්ජත් තමයි කරාන. දැන් සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයට මුකපත් කරන ශූන්‍යතාවයේ දකින්න මනස තියෙන ඔතන අල්ලගන්නවා ඕක නියම කුලියව කියලා ලස්සන තැනක් වෙනවා. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ හදන්නට මේ කාරණා තුන ප්‍රකාශ කරන්නේ යම් වදන්ති නැතිවයි යම් දේ වදන්ති නැති අහන්නේ. ඒ සිටින්ද මාරකනේ මගේ ධර්මයක් මම මනසට උනන්දට මම ගලවන්නේ. ඒ සිටින්ද නාම මාත්‍යක් තමයි අනිත්‍යයන් ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයක් මනෝයනේ මනෝ ආත්මයේ කියලා. සහජව දකින්නට පුළුවන් නම් ප්‍රායෝගික වශයෙන් එනිදී ඒ ධර්මයක් දිනන නිවන කොටසක්. මේ දෙක මායя ඇයිදින් කතා කරගන්න දෙයක් එන්නේ හද නෑ මායя මායя කියන අන්තර්ධානය යන්න කියලා. ඒ මොනවාද මේ ධර්මය අහලා. යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් ගන්නට තියෙන්නේ මොකද්ද? භාවනා කරනවාට අමතරව අපි සම්මස්තන කිරීමක් විමසීමක් නුවණ කල්පනා කිරීමක් කම්පියුටර් කියනවා කියනවා නේද ඒක කියා කරන්න ඕන ඒ කරන්නේ භාවනා කරනකට අමතරව ඒකදී අපි දකින්න ඕනේ දුක්ඛ සත්‍ය මේකයි සමුදය සත්‍ය මේකයි මාර්ග සත්‍ය මේකයි නිරෝධ සත්‍ය මේකයි ඒකාන්තයෙන් මේවා දුක නිරුවත් නැතත් පොත්වල තිබුණා නැතත් ධර්ම දේශනාවට සඳහන් වූවත් නියත් ඒවා මන්නේ තහන්න හෝ මතයක් ගන්න නියත කියලා කොහොමද මේක සමාජයේ සුකට වෙන චින්තාමය ප්‍රඥාවක් ඇති කරගතුකේ මේ අවබෝධය සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය බුද්ධ සම්මා දිට්ඨිය බවට පත් වෙනවා අන්නේ විපස්සනා සමාධිත්ව පිටතල ඥානක කරගෙන පහල කරගෙන ඇති කරගෙන ඊට පස්සේ භාවනාව හරියට කරගෙන ගියොත් මේ නැති යති නැති නැති යන නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධ ලෝකේන ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා තමන්නට තේන්න ඕනේ දුක්ඛ නිරෝධ සත්‍යමානා උපදිතේ දුක්ඛ නිරෝධමානා නිරුද්ධති දුක්ඛ සමාවෝ අතිවන්නේ දුක්ඛ නිරෝධන්නේ තමයි අද්දකන ඒකට මේ ගහනවා බිඳින්න යන රූප මම මගේ කියලා ගන්නා මේ බිඳින්න නැති නැති යන රූප තුළ ආත්මයක් මඟ වශයෙන් ගන්නට කිසියක් හේතුමන්නේ නැහැ කියලා අනාත්මයෙන් සත්‍යයක් වශයෙන් අද්දකිනවා මේ අනිත්‍යද අනාත්මයට පත්වන මේ සංකප්පන ධර්මයේමයි දුක්ඛ සත්‍යය සිය දුක් සත්‍ය දඟුන්නට ඕන. දුක් සත්‍ය කියන දෙයක් ලෝකේ නෑ. මේ දුක මේ ධර්ම ලෝක කියන එකක් හෝ අහං කියන එකක් හෝ මේ මහා ගල් පර්වතවල නැත්නම් මහා සමුද්‍රය කියන එකක් නෙවෙයි. මේ දුක් සත්‍ය අපේ ඇඟේ අපේ පංචස්කන්ධ ලෝකයේ තියෙන සෞතුම. මේක පැවැත්මයි පවත්තන් දුක් නත්වත්තන් සම් පැවැත්මයි දුක. ඒක තමයි තේරෙන මේ තමයි ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය. මේකේ යම් කිසි සංඥා රාගය බැඳීමක් තණ්හා ආසාවක් අපේක්ෂාවක් මොකක්ද කියන්නේ? යම් කිසි හැඟීමක් තියෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තමයි අවබෝධ වෙන්නේ. මේක සම්පූර්ණයෙන් සමාකලිතේ අනින්කලිතේ මේක තිබෙන තාක්කල් දුකේ ගැළවීම නිවනක් මට ලැබෙන්නේ මේක අනින්කලිතේ පහතබ්බන් කියලා ප්‍රහාණය කළේදී කියලා මේක පටිච්චසමුප්පාදය කරන පටිච්චසමුප්පාදයන් පස්සනා කියලා කතා මේක අත්හැරීමක් කියන එක තමයි මාර්ග සත්‍යය තමයි රැකෙන්නේ. මේ අත්හැරෙන තරම් යම් කිසි නිරෝධයක් දක්වන ආමයන්ගේ සාරෝපයන්ගේ තුරගෙන සෝනිකා දක්නගේ නිරෝධයක් දක්වන මේක තමයි නිරෝධ සත්‍ය කියලා අපට අත්දකින්නට පුළුවන් වෙන මේ ජීවිතයේදී මේකට අපට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා එසේ නම් නිවන් කෙනෙකුට වාසනාව සත්‍යමය සම්බන්ධනා දුදා වේවා කියලා මා කාමා කාමික කුතුහලයට ආරක්ෂණය කරන ආශිර්වාද කරමු මේක පුදේශනාව නක්මතුන් නතර කරන්න සම්බන්ධනාකමෙන් සමාස්පස්කවා හොඳයි සංජම්මනා කියන හංසෝසිතා හංකනාතෝ ධම්මනා කියන මොසෝසිතා හංකනාතෝ ධම්මනා කියන මොසෝසිතා හංකනාතෝ දියන්ති මනසා සත්‍යාතිනෝ සාදේවා නම්බාමයි බුතා පුණං සංගමනා විස්සාචනං දස්සංසාසනං ආකාශත්තාකෝ මත්තා දේවා නම්බාමයි බුතා පුණං සංගමනා විස්සාචනං දස්සංසාසනං ආකාශත්තාකෝ මත්තා දේවා නම්බාමයි ධම්මෝ දුස්සාවකයන් දක්ඛන්තුමෝ පරමතේ සාතන ග්‍රහණාතුමෝ සම්මිනාමෝ බාල සමාගමෝ සතන සමාගමෝ හෝතිලාව නිබාන සත්‍ය ඉදං මේ සෝමනාත වක්ඛ්‍යාවං මොතු සම්බ දුක්ඛා සමසිතසු නමෝ සංසෝදමත සර්ව සත්‍යං එකම දිනාත්මා මනෝ සම්පූර්ණතම වාසනාව සත්‍ය දායවා